එහෙම අපේ අඳුරනේ තව දෙයක් අපේ අඳුරනේ අර පටිච්ච සමුප චන්ද්‍රවිමල අඳුරර පටිච්ච ප ဋ ාණ ප්‍රකරණේ ගාතාවක් දක්වලා තිබුණා අපේ අපේ අඳුරනේ මම ඒකේ ටිකක් දිගට ඔව් දිගට බැලුවා ඒකේ අර ප ဋ ාණේ අර ප්‍රත්‍යයන් තියෙනවනේ අපේ හැඳුරනේ. ඒ දැන් ඔතන ওই රූප කල්ලාප අතර තියෙන්නේ නිකන් සහජාත ප්‍රත්‍ය වගේ දෙයක්ද තව ප්‍රත්‍යයන් තියනවාද එතන අපේ හඳුරන්නේ ඒ කියන්නේ එක තැනකදී එක ප්‍රත්‍යක් විතරක් නෙමෙයි බොහෝ ප්‍රත්‍යයන් එකට එකතු ඊළඟට එක ධාතුවකිනොත් එක නාමයකින් හෝ එක රූපයක් අනිත් ඒවට ප්‍රත්‍ය වෙන්නේ එක ක්‍රමයකින් නෙමෙයි සමහරට 10 15 ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. දැන් මෙතන මේ කතා කරන්නේ නිශ්චය ප්‍රත්‍ය. ඒ වගේම මෙතන තියෙනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ අන්නේ ඕන්නේ උදව් කරගන්නා ගන්න. ඊළඟට මෙතන තියෙනවා සහජාත ප්‍රත්‍ය. එකට උපදින බව. ඒ වගේ ප්‍රත්‍ය ගොඩක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් දැන් මේ මේ නිස්සය වෙන විදිහ පැහැදිලි කරන්න ඕන නිසා තමයි මහානායකවරු මෙතන ඒ නිසා පවතිනවා කියන එක පෙන්වන්න ගිහින් තමයි නිස්සය පච්චය මෙතනදී දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන තමයි දක්වන්න පුළුවන් සහජාත ප්‍රත්‍ය, ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ආදියත් මෙතන පනවන්න පුළුවන්. ආ එහෙම අපේ අම්තරේ මම හිතුවේ ඒ ප්‍රත්‍ය විතරයි අදාළ වෙන්නේ කියලා. එතකොට එහෙම නෙමෙයි නේද අපේ අම්තරේ. ඒ කියන්නේ අවස්ථාවක එක ප්‍රත්‍යක් විතරක් නෙමෙයි ඊට එක ධාතුවකින් එක ධාතුවක් එක් ආකාරයකින් විතරකුත් නෙමෙයි ප්‍රත්‍ය වෙන්නේ. එකවරම ඒ විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම මව මව දරුවාට ආරක්ෂකයෙකුත් වෙනවා. පෝෂකයෙකුත් වෙනවා. එතකොට මවත් වෙනවා. ඊළඟට පුබ්බාචාර්ය ගුරුවරයෙක් වෙනවා. ඊළඟට පිදිය යුත්තක් වෙනවා. වැඳිය යුත්තක් වෙනවා. ඉතින් මෙහෙම විවිධ විවිධ ස්වરૂපයන් නියෝජනය කරන එකම මව අර දරුවාට එකවරම. එහෙම අපේ අඳුරනේ ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීමට මේ බොහොම විස්තර සහිතව පැහැදිලි කරලා දුන්න අවසරය අපි හඳුනන්නේ. ත්වන් සරණයි.